ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්වනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පින්ඩපාතිකස්ස භික්ඛුනෝ අත්තබරස්ස අනඤ්‍ය පෝසිනෝ දේවාපියන්ති සාදිනෝ නොචේ සද්ද සිලෝක නිස්සිතෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් මේ විදිහට තැම්පත් වෙලා දැන් සූදානම් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිලක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ ජීවිතයට අර්ථයක් දීමට ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දීමටයි සූදානම් වෙන්නේ අද ධර්ම දේශනා කරන්න තෝරාගත්ත තෝරලා දීලා තියෙන මේ මාතෘකාව කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන නන්ද වර්ගයේ පිණ්ඩපාතික සූත්‍රය. තවත් පිණ්ඩපාතික සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ මේ කුද්දක නිකායේ තියෙන පිණ්ඩපාතික සූත්‍රය. මේ පිණ්ඩපාතික සූත්‍රය ආශ්‍රයෙන් අටලෝ දහමට කම්පා වෙන්නේ නැතුව කොහොමද ඉන්නේ කියන කාරණාව. ඉතින් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක අනේ අනේ පිඩුසිටුමාගේ කරෝපේ ආරාමේ එනකොට මේ කරේරි මණ්ඩල මාලේ ඒ කියන්නේ මේ ලුණු වරණ ගහක් තිබිලා තියෙනවා මේ ලුණු වරණ ගහට වටේට මේ ගඳ කිලිය භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු තවත් ඔය දේශන ශාලාවන් මේ වගේ දේවල් වට වෙලා තිබිලා තියෙනවා ඒ මැද තිබිලා තියෙනවා හිස් ඉඩක්. බිමක් තිබිලා තියෙන ස්ථානය. අන්න ඒ කරේරි මණ්ඩල මාලය කියන්නේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්න අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා මේ විදිහේ කතාවක යෙදෙනවා. උන්වහන්සේලා මේ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේලා මේ පින්ඩ පාතය කියන එකට හුඟක් මිනිස්සු සලකනවා. පින්නපාති වඩින භික්ෂුන් වහන්සේලාට අහුඟාවක් සලකනවා. ඒ කාලේ හුඟක් සලකලක් තියෙනවා. පින්නපාති වඩිනකොට හුඟක් ලස්සන රූප දැන් ওই පින්නපාති වඩිනකොට ඒ කාලේ හොඳට සරසලා පාරවල් සරසලා වියන් වියන් බැඳලා ඉතින් ඒ වගේ දර්ශනයන් දකින්න ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ගෞරවයක් වශයෙන් ඒවා කරලා තියෙනවා එදා හිටපේ දායක පින්වතු. දාන දෙන අය. ඒ වගේම හොඳට ශබ්දයන්. ඒ කියන්නේ බෙර ගහගෙන ඒ වගේ උපහාර කරගෙන ඒ වගේ දේවලුත් කරලා තියෙනවා. ඒ වගේම ඉතා ප්‍රණීතව දානේ පූජා කරලා තියෙනවා. ඒතර හොඳ රසයන් දීලා තියෙනවා. ඒ වගේම හොඳ සුවඳ විලවුන් වගේ දේවල් දාලා හොඳට මේ ඒ ස්ථාන සරසලා ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒ වගේම හොඳ බුමුතුරුණු දාලා හොඳ ආසන පනවලා ඒ වගේ වඩම්මලා වඩින ගමන් ගෙට වඩම්මලා පින්නපාතේ පූජා කරලා තියෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මේ සාමාන්‍ය දාණයට වඩා පින්නපාතේ දාණය දෙනව වඩින භික්ෂුන් වහන්සේලාට ගොඩක් සැලකිලි තියෙනවා. එහෙනම් අපිත් ඉඳලා හිටලා පින්නපාතේ වඩිමු. මොනවාද මේ පින්නපාතේ වැඩිම කියන්නේ? අර ගෞරව සත්කාර ඒ වගේ සැලකිලි ලබා ගන්න. එතකොට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විතක්කේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා. මේ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කල්පනා කරනකොට භාගතුන් වහන්සේ හිතනවා මේ විදිහට කල්පනා කරොත් මේ සදහැවත් කුල පුත්‍රයන් මේ විදිහට මහාන වෙලා නේද? සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණාත්තාය කියලානේ මහාන වෙන්නේ. සියලු සංසාර දුක් නැති කරගෙන මොනා කරන්නද? නිර්වාණ සුවය හොයන්න. ඉතින් මේ වගේ ලාභ අපේක්ෂාවෙන් හිටියොත් එහෙම මහා ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. එහෙනම් මං වඩින්න ඕනේ කියලා වික්ෂුන් වහන්සේලා ඉන්න තැනට වඩින්න. වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ මං එන්න කලින් මොනවද කතා කර කර හිටියේ කියලා. ඉතින් වික්ෂුන් වහන්සේලා කියනවා අපි මේ වගේ බුදුහාඳුනන බොරු කියන්නේ ඒ දන්නවද භාග්‍යතුන් වහන්සේට බොරුවක් කිව්වොත් ඒ කියන පුජ්‍යලයාගේ හිස හත් කඩකට පැලෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නමකට බොරු කියන්නේ. ඒ හින්දා මෙතනදී මේ බුදු පියාණන් වහන්සේ අයවට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා මෙන්න මේ විදිහේ කතාවක් අපි කර කරයි හිටියේ. මේ විදිහේ කතාවක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා මේ විදිහට මහාන වෙලා ওই විදිහේ කතා කරන එක ගැළපෙන්නේ නැහැ භික්ෂුවකට. කතාවක් කරනවා නම් ඒ කතාව කරන්න කියලා කියනවා එක්කෝ දැහැමි කතාවක්. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණිම් භූතයෙන් ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ නිශ්ශබ්දව ඉන්න ඕන. ආර්ය තුෂ්ණිම් භූත භාවය කියලා කියන්නේ දැන් ආර්යයන් වහන්සේ නමක් කියන්නේ කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහතුන් වහන්සේලානේ. එතකොට මෙන්න මේ විදිහට Taman ලබාගෙන තියනවා නම් යම්කිසි මාර්ගඵලයක් කතා කරන්න දෙයක් නැත්නම් ඒ මාර්ගඵල සමාපත්තියට යන්න පුළුවන්. මේ මාර්ගඵල සමාපත්තිය කියලා සමාපatti සුවයෙන් ඉන්නවා. නැත්නම් කමඨහනක් වැඩමින් නිශ්ශබ්දව ඉන්නවා. ඉතින් මේ වගේ කතා ගැලපෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ කියලා පින්න පාතේ කියන එක තාමත් වටිනා දෙයක් කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. පින්න පාතේ පින්නපාතික වූ තමාම පෝෂණය කරන්නා වූ අනිත් කට්ටිය පෝෂණය නොකරන්නා වූ. දැන් පින්නපාතින් පෝෂණය කරන්නේ කවුද? තමන්මයි. අනිත් කට්ටිය අඹදරුව පෝෂණය කරන්නේ නැහැ. හැබැයි ගිලන් භික්ෂුවක් හිටියොත් ඉතින් ඒ භික්ෂුවට දාහනේ පින්නපාතෙන් ගෙනත් දීමේ අවසරය දීලා තිබෙනවා. ඒ සාරිපුත්තු මහරහතන් වහන්සේ ලෝසකහාමුදුරන්ට අර අවසාන වෙලාවේ පින්නපාතේ ගෙනත් දුන්නානේ. ඒ වගේ එහෙම අනුදැනව දාරලා තියෙනවා. අන්‍යයන් පෝෂණය නොකරන්නා වූ අටලෝ දහමේ කම්පා නොවන භික්ෂුවක් ඉන්නවා නම් ඒ සැලෙන්නේ නැති භික්ෂුවට දෙවිවරුත් ප්‍රිය වෙනවා. ඒක තමයි අර මම කියපු ගාථාවෙන් පෙන්න. ඉතින් එහෙනම් පෙන්න තුනේ මේ සූත්‍ර දේශනාවේ තියෙන ඔච්චරයි. ඒ ටික තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ පින්නපාතේ යනකොට පින්නපාතේ කියන එක තුල හැසිරෙනකොට කොහොමද මේ අපේ හිත හෙලවෙන්නේ නැතුව හිත හදාගන්න පුළුවන් කාරණා කොහොමද තියෙන්නේ? පින්නපාත විතරන්නේ ඔය ඇත්ත ගන්න ආහාරය තුලත් මේ කාරණා සකස් කරගන්න පුළුවන් ගිහියන් වශයෙන්. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් පින්නපාතේ වඩින්න දැන් ඔය දුතාංග සමාදන් වුණාම පින්නපාතික දුතාංගයක් තියෙනවා. ඒ කියන්නේ පින්ඳපාතයෙන් පමණමයි යැපෙන්නේ. දැන් එහෙම දුතාංග සමාදන් වෙච්ච රහතන් වහන්සේ තමයි අපේ බුද්ධ ශාසනයේ හිටපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. සියලු දෙනාම අසදෙසි දාණයටත් වඩිනවා. හැබැයි උන්වහන්සේ වඩින්නේ නැහැ. ඇයි වඩින්නේ නැත්තේ? උන්වහන්සේ අර දුතාංගයේ සමාදන් වෙලා ඉන්නේ. එහෙනම් උන්වහන්සේගේ පාත්‍රය දැන් දානේ පූජා කරන අච්චරයි. උන්වහන්සේ වඩින්නේ නැහැ දානෙට. ඒ පින්ඳ පාතේ තමයි යැපෙන්නේ. එතකොට මේ භික්ෂුවකට නිවන් දකින්න දේවල් හතරක් අපිට දායාද වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා ලැබෙනවා. මොනවාද මේ දේවල් හතර? පින්නපාතේ එකක්. ඒ කියන්නේ ආහාරයනේ. අනිත් එක තමයි චීවරය. නේද? ඇඳුම. ඇඳුමක් එපේ. එහෙනම් චීවරයේ තියෙන. අරහත් දජේ. ඊළඟට සේනාසනයක් තියෙනවා. ඈ අර ඉතින් කුටියක් හරි මොකක් හරි දෙයක් සේනාසනයක් වශයෙන් තියෙනවා. ඊළඟට බෙහෙත්. ಜಾති හතරයි. වෙනද නිවන් දකින්න ඕන ওই ಜಾති හතර විතරයි. වෙන මොනවත් ඕනේ. එතකොට අන්තිම දැන බුදුහාමුදුරේ දේශනා කරනවා කොහොමද? නේද? දැන් සමහර වෙලාවට අපිට දානේ පූජා කරනවා ආම නේද? නිමන්ත්‍රණය කරලා ඔබ වහන්සේලා අපේ ආරාමේ ඉන්නවා නම් ඇවිල්ලා කියනවා අපේ ගෙදරට වඩිනාසේක්වා. ඒ දාණය පිළිගන්න පුළුවන්ද? පුළුවන්. තමන්ගේ කුසලය අනුව හම්බ වෙනවා. එහෙම හම්බුනේ නැත්නම් පින්නපාතේ වඩින්න කිව්වා. පින්නපාතේ වඩින්න කිව්වා. එතකොට දානේ හම්බුනොත් එහෙමයි නැත්නම් එහෙමයි. ප්‍රශ්නයක් නැහැ එතන. ඒ වගේම අඳින්න සිවුරු කවුරු හරි පූජා කරොත් පෙර කුසලය අනුව ඒක බාරගන්න කිව්වා. නැත්නම් අර පාංශු කුල සිවුර හොරවගන්න කිව්වා. අර පණුව ටික අයින් කරලා දාලා මලමිනිය ඔතල තියෙන සිවුර තියෙනවානේ. ඒ කියන්නේ රෙදි කෑලිනේ. ඒක අයින් කරලා මහගත්ත, පොරවගත්ත. ඊළඟට සේනාසනයක් කවුරු හරි හදලා පූජා කරොත් ගල් එනක් හරි කමන්නේ ඉන්න තැනක් හම්බුනොත් එහෙම ඉන්න කිව්වා. නැත්තම් ගහක් මුලකට එලා ඉන්න කිව්වා. බෙහෙත් කවුරු හරි පූජා කරොත් එහෙමයි. නැත්තම් තමන්ගේ මුත්‍රා බොන්න කිව්වා. එහෙනම් නිවන් දකින්න ඔය හතර ඇද්ද මන්දිද? හොඳට කල්පනා කරලා බලන්න. කණ්ඩ තියනවා නම්, අඳින් තියනවා නම්, ඉන්න තැනක් තියනවා නම්, බෙහෙත් තියනවා නම් නිවන් දකින්න කෙනෙකුට හොඳටම ඇති. එහෙනම් සංසාරේ යන්න නම් මදීති. කොච්චර කරත් මදිනේ ඉවරයක් නැහැ. අතහරින ජීවිතයක උත්තමතිය. එතකොට පින්නපාතේ වඩින භික්ෂුවකට දැන් බුදු පියාණන් වහන්සේ වඩිනවානේ මේ බුදු වුණාට පස්සේ කපිලවස්තුවට. ඒ කපිලවස්තුවට වඩින්නේ ඉස්සල්ලා භාග්‍යතුන් වහන්සේ බලනක් එකපාරට මේ තමන්ගේ ඥාතීන්ගේ ගෙවල් වලට පෙරබුදුවරු ගිහිල්ලා තියනවාද කියලා. බලපුවාම ගිහිල්ලා නැහැ. පින්නපාතේ හැසිරලා තමයි ඥාතීන්ගේ ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පියතුමා ඉන්නවා ගිහි කාලේ සුද්ධෝදන රජතුමා. ඉතින් මේ විදිහට පින්නපාතේ දැන් හැසිරෙනවා උන්වහන්සේ. හැසිරෙනකොට දැන් මේ ගිහියන්ට හරි අමාරුවක් තියෙනයි. අනුන්ගෙන් කනවා කියන එක දරාගන්න බෑ. හිඟා කනවා කියන්නේ. නේද? සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ පුරුදු කරන්නේ කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වෙන්න. කාටවත් අතපාන්න එපා. නේද? කාටවත් බරක් වෙන්න එපා. ඉතින් මේ වගේ වෙනකොට අනිත් එක රජ කෙනෙකුගේ රජ කෙනෙකුගේ පුතේ දැන් නේද කණ්ඩ දෙන්න බැරි කමක් නෙවෙයිනේ. ඉතින් මේ රජතුමාට හරියට තරහ යනයි. තමන්ගේ පුතා මේ විදිහට හිඟා කනවා. දකින්නවා. ගිහිල්ලා අහනවා මට මොකද්ද මේ කරන්නේ නින්දාව කියලා. මගේ වංශයට මොකද්ද මේ කරන්නේ? මගේ වංශ කට්ටිය කවදාවත් ඔහොම අනුන්ගේ හිඟා කාලා නැහැ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ ඔබේ වංශය. මේක මගේ වංශය. මොකද්ද මගේ වංශය? බුද්ධ වංශය. සෑම බුදුවරයෙක්ම පින්ඩපාතයේ තමයි ප්‍රධාන ජීවිකාව බවට පත් කරගන්නේ පෙන්ට. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ පින්ඩපාතය පරිහරණය කරන්නේ Taman යැපෙන්නේ. එහෙනම් සසරේ යන්න දේ නිවන් දකින්නද? නිවන් දකින්න. එහෙනම් නිවන් දකින්නයි කන්නේ වෙන මොකීටවත් නෙවෙයි. ඒ සඳහා මේ ආහාර වළඳන්ද මෙන්න උන්වහන්සේ හැසිරෙනකොට භාගතුන් වහන්සේ කියනවා මේ පින්ඳ පාතේ කියන්නේ සියලු බුදුවරු විසින් සිදු කරන දෙයක්. එතකොට මේ අනුන්ගෙන් කනවා කියන තැනදී කොච්චර දෙයක් සිද්ධ වෙනවද කියලා බලන්න පින්නතනේ. දැන් අපි දුන්නු දානවල විපාක ලැබෙන්න පටන් ගන්නවා. පෙර සසරේ අපි ඕන තරම් දන් ඒ දන් දෙනකොට ඒක විපාක වශයෙන් අපිට දානයන් ලැබෙනවා. ඒතකොට අපි මේ නිකං කනවා නෙවෙයි. දැන් කට්ටිය හිතනවා මේ මේ බුදු පියාණන් වහන්සේ නිකං කනවා කියලා. රාතන් වහන්සේලා නිකං අනුන්ගෙන් කනවා කියලා. අර කසීපාරද්දාජත් කියලා නම්බ කරගෙන කන්නේ කියලා. ඔහොම හිඟා කන්න එපා කියනවානේ. අර ගොවිතැන් කරගෙන කන්න මං වගේ කියලා කියන්නේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මමත් හම්බ කරගෙන තමයි කන්නේ. මං සිහියෙන් නේද ප්‍රඥාවෙන් මේ විදිහට හම්බ කරගෙන කන්නේ. මොනවද හම්බ කරගන්නේ? හම්බ කරගන්නේ ආර්ය ධනෙ පින්නතුනි. මොනවද හම්බ කරන්නේ? ආර්ය ධනෙ. අනිත් ධනයන් හම්බ කරාට ඒ ඔක්කොම විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒවා අත්පත් කරගන්න කොටත් කෙලෙස්, පවත්වන කොටත් කෙලෙස්, ඒවා තියාගන්න, ආරක්ෂා කරගන්න කෙලෙස්ම තමයි. ඒවා ඔක්කොම දාලත් යනවා. හැබැයි කෙලස් ටික ඇරයි යනවා. අපරාධෙනින් ජීවිතේ. ඇරයි යනවා නම් කමකුත් නැහැ. රැස් කරගත්ත දේවල් ඔබ. මේ කයවත් නැහැ නේද? ඉතින් දැන් පින්න පාති වඩිනකොට ඒ වඩින්න කියන හැටි පුණහන්සේ භාගතුන් වහන්සේ පින්න පාති තව වර්ණනා කරලා තියෙනවා. එතකොට දාන ගෙවල් වලට වඩින්න එපා කියලාද මේ කියන්නේ? නෑ. ඒ දාන ගෙවල් වලට වැඩිය ප්‍රශ්නයක් නෑ. හැබැයි පින්නපාතය තුළින් ලොකු දෙයක් සිද්ධ වෙනවා අපේ අභ්‍යන්තරය තුළ. ඒ පින්නපාතේ වඩින භික්ෂුව වඩිනකොට භාගතුන් වහන්සේ දේශනා කරන මේ ගතපච්චය වත කියලා එකක්. ගතපච්චය වත කියලා කියන්නේ යනකොටත් යන්නේ සිහියේ. අදිෂ්ඨාන කරනවා මම යනකොට සිහියෙන් යනවා. එහෙම නැත්නම් මම එනකොට සිහියෙන් එනවා. වඩිනකොට එහෙම නැත්නම් යනකොටයි එනකොටයි වඩිනකොටයි ආපහු වඩිනකොටයි සිහියෙන් මේ පින්නපාතේ හැසිරෙනවා. දැන් සිහිය පවතිනවද නැද්ද? පවතින සම්පූර්ණ අඩියක් අඩියක් ගානේ යන මොහොතක් මොහොතක් ගානේ දැන් බලන්න ඒ භික්ෂුවට දැනෙන දේ බුදු පියාණන් වහන්සේලා ඇතුලේ රහතන් වහන්සේලා හැසිරෙච්ච එකේ තමන හැසිරෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවද නැද්ද ඇති වෙනවා මේ බුදු ශාසනය තුල පුදුම ශක්තියක් එයාට ලැබෙනවා ඒ වගේ මෙහෙම යනකොට පින්ඩපාතේ වඩිනකොට ගයක් ගයක් ගානේ ගෙපිලෙන්නේ වඩින්න කියන්නේ සමහර ගෙවල් වලින් ලැබෙනවා සමහර ගෙවල් වලින් ලැබෙන්නේ නැහැ. දැන් අපි පෞද්ගලිකව පින්නපාතය යන්න තියෙනවා. ඉස්සල්ලාම පින්නපාතය අරපු දවස මට මතක් වෙනවා. ඒ ඉස්සල්ලාම පින්නපාතය වඩිනකොට දැන් අපි පෙර යම් විසි විදිහට වෘතීන් වල යෙදුණා. සල්ලි හම්බ කරලා තියාගෙන හිටියා. ඉතින් සමාජයේ යම් කිසි තත්ත්වයක් පිළිගැනීමක් තිබුණා. දැන් හිතට දැනෙනවා උඹ මොකෙද්ද කියලා. දැන් අනුන්ගෙන් කන මොකෙද්ද දැන්? හිඟන්නේ. දැන් අපි අර තියෙන මාන්නේ මොකද වෙන්නේ? ඒ தත්ත ඔක්කොම බහැලා යනවා. එතකොට මේ කන්නේ මොකටද මක්? මොනකටද මේ වළඳන්නේ? මේ වළඳන්නේ නිවන් දකින්න. යන්තම් මේ තියෙන කය පවත්වාගෙන ගිහිල්ලා නිවන් දකින්නයි මේ වළඳන්නේ. වෙන මොකේටවත් නෑ. ඉස්සර ගිහි කාලේ නම් ඉතින් කෑවේ කොහමද? ඈ මේක හොඳයි කෙස් වලට. මේක හොඳයි මූණට. මේක දත් වලට හොඳයි. කැල්සියම් හොඳයි. මේ අස්ති වලට කියනවා නේද? දැන් එහෙම එකක් නෑ. හම්බෙච්ච දේ වළඳනවා. දුන්නු දේ. එතකොට පූජා කරනකොටත් දුන්නු කෙනාටත් නොදුන් කෙනාටත් එක හා සමානයි. වෙනසක් නෑ. ඉතින් අපි පින්න පාතේ වඩිනකොට තියෙන තව ප්‍රශ්නයක් තමයි සමහර උපාසකම්මලාට දෙන්න දෙයක් නැහැ. ඉතින් කවදා හරි මේ පින්නතුන්ගේ ගෙදරට පින්නපාති වැඩිවොත් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සාදුකාරයක් දෙන්නේ. ඒක ඔක්කොට වඩා වටිනවා. මහා ශ්‍රද්ධාවෙන් කරන්නේ. මට දෙන්න නම් දෙයක් නැහැ. හැබැයි මට ඔබ වහන්සේ වැඩපු එකට මගේ හිත පිනා ගිහිල්ලා ඒකට මම සාදුකාරයක් ඔබ වහන්සේට පූජා කරනවා. මහා වටිනවා. හිත කනස්සල් වෙන්න දෙයක් තියනවද? නැහැ. ඉතින් මේ විදිහට මේ පින්නපාතේ වඩිනකොට ඒ රූක්ෂ දේවල් ලැබෙන්න පුළුවන්. දැන් ඒක අපිට එහෙම වෙච්ච අවස්ථාවලුත් තියෙනවා සමහර වෙලාවට රූක්ෂ දේවල් ලැබෙනවා. හැබැයි හිත හරීම නිවිලා. එතකොට දැන් මගෙන් අහනවා සමහර මේ තරුණ භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට බල්ලු හපනවාද කියලා. බල්ලු කන්න පයින් නැද්ද කියලා. බල්ලු කන්න පයින්නවා. ඉතින් කමක් නැහැ. කෑවට මොකද? මොනවද කන්න තියෙන්නේ? ධාතුනේ බල්ලා කෑව හිත හෙලවෙන්නේ නැහැ. කවදාවත් ඒ සිවුර හපලහෙම තියෙන අපේ. නමුත් හිත හෙලවෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ බල්ලටත් මොකක්ද දක්කන්නේ? ඒ බල්ලත් මොකද වෙන්නේ? ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා මැරිලා යන අහිංසකෙක්. මේ දුකෙන් මේ බල්ලත් මේ සත්‍යයත් නිදහස් වේවා. ඒ කරුණාවෙන් මෛත්‍රියෙන් වඩින්නේ. එහෙනම් මේ හිත හෙලවෙන්නේ නැහැ පින්නතුනි. දැන් ඔය ඔය වළඳ වඩිනකොට හොඳ දෙයක් ලැබුණත් නරක දෙයක් ලැබුණත් හිත එක හා සමානයි. එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට හෝ මට මතක විදිහට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ දෙනමගෙන් එක නමක් පින්ඳ පාති වඩිනකොට එක පුජ්‍යලේක්ට මොනවද දෙන්න දෙයක් නැහැ. එයා ගාව තියෙන දානේ දෙනවා. එයා ලෙඩේ. ලාදු රෝගියෙ. දෙනකොට මොකද වෙන්නේ? ඇඟිල්ල ගැලවිලා පාස්තරයට වැටෙනවා. දැන් පින්නතුනේ කාටද දැන් කන්න පුළුවන්? ඇඟිල්ලක් ලාදුරු රෝගියෙක්ගේ ඒ කියන්නේ තුවාල වෙච්ච ඇඟිල්ලක් ඔයාලගේ බත් එකට ගන්නොත් කන්න පුළුවන්. බෑ. හැබැයි අර හරිය කනස්සලු වෙනවා මේක වළඳන්නේ නැති වෙයි කියලා. ඒ භික්ෂුව ඒ උත්තමයන් වහන්සේ ළඟම වාඩි වෙලා අර ඇඟිල්ල පැත්තකින් තියලා දාහනේ වරඳන. ඇයි? ඒකත් පටවි මේකත් පටවි. දෙකම එකයි. ඇඟිල්ලත් පටවි ඒ තියෙන දාහනේ පටවි. දැන් හිත හෙලුණාද? නෑ. gedara ඉන්නකොට නෝනාගේ කෙස් ගහක් වැටුණත් ප්‍රශ්නනේ. කෙස් ගහක් බත් එකේ තිබ්බත් ප්‍රශ්න. ගහ ගන්නව මරා ගන්නව. මේක දරා ගන්න බෑ. හිත හෙලවෙනවා. දැන් භික්ෂුව හෙල වෙනවද? භික්ෂුව හෙල වෙන්නේ නැහැ. ඇයි? හෙල වෙන්න දෙයක් නැහැ. මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය තුළ යන්න යන්න යන්න යන්න ඒ හීන වේවා ප්‍රණීත වේවා හොඳ වේවා නරක දේවා ඕන එකක් එකහ සමාන පිළිදන්න. එතකොට දැන් මේ වගේ පින්නපාතේ වඩිනකොට ඒ භික්ෂුන් වහන්සේට එනවා ගොඩාක් සමහර වෙලාවට ලාභ ලැබෙනවා. ඒ කියන්නේ ඒ කාලේ දැන් කාලේ වුණත් එහෙමයි. පින්ඩපාතේ වඩිනවා නම් සැලකිලි වැඩි. එතකොට මේ සැලකිලි ලබා ගන්න ඊළඟ දවසේ වඩිනවා නම් අන්න අර තමන්ගේ හිතේ ඇති වෙන්නේ මොනවාද? කෙලෙස් ඊට පස්සේ ආයෙත් කෙලෙස්. ඇයි අර සැලකිලි ගන්න ලාභ සත්කාර ලබන්නයි වඩින්නේ. හ්ම්? දැන් ධර්ම දේශනා කරනකොට උන ජනප්‍රිය හැම වේගෙන වේගෙන වේගෙන යනකොට ඊළඟ සැරේ වඩින්නේ මොකේද ඊට පස්සේ? තව ජනප්‍රිය වෙන්න. බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න කිව්වේ මේ සත්‍යයගේ මේ දුක්ඛය නිවනලා දාන්න. ඒක තමයි කරුණාවේ මෛත්‍රියෙන් වඩන්න කිව්වේ. වඩින්න කිව්වේ. ධර්ම දේශනා කරන්න කිව්වා කොහොමද? අප්පසන්නන් වාපසාදාය. පසන්නන් වා බීයෝබාය. පැහැදිච්ච නැති කට්ටිය පැහැදීම ඇති කරන්න කිව්වා. පැහැදිච්ච කට්ටියගේ පැහැදීම වැඩි කරන්න කියලා කිව්වා. ඒක තමයි බුදුහාමර දේශනා කරේ. එක අවස්ථාවක එක සූත්‍ර දේශනාවක තියෙනවා භික්ෂුවක් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේ අහු වෙනවලු. තමන්ගේ කුටියේ කාන්තාවක් හිටියොත් අහු වෙන්නේ නැහැලු. කාන්තාවකට අහු වෙන්නේ නැති කෙනා අහු වෙනා කාටද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට. ඉතින් ඒ නිසා භික්ෂු විතරන්නේ හැමෝම එහෙම. දැන් ඔයත් වැඩියෙන් අහන්න කැමති, වැඩියෙන් ලබන්න කැමති මොනවාද? ලාභ, කීර්ති නේද? ප්‍රශංසාව. ඒ වගේ නින්දා ලබන්න කැමති කවුරු? නැහැ. හැබැයි භික්ෂුවට නින්දා සම්බෙන බැනුනොත් අහන්න වෙනවා. බැනුන් අහලා තියෙන ඕන තරම්. මුඩු මහාන කියලා එදා බැලලා තියෙනවා. දැන් අපි පින්න පාත යනකොට සමහර අය නුරුස්සන ස්වභාවයෙන් කටයුතු කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් එනම් පැහැදිලිව පේනවා මේ ලැබෙනවා ලාභ ලැබෙන්නත් පුළුවන් අලාභ ලැබෙන්නවා. දානෙ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඔයාලා ජීවිතෙත් එහෙමයි. හොඳ දේවලුත් ලැබෙනවා නරක දේවලුත් ලැබෙනවා. කනකොට බලන්නකො නැද්ද කියලා. සමහර දවස්වලට හොඳට හම්බ වෙනවා. සමහර දවස්වලට හොඳ නැහැ. කමක් නැහැ. හොඳ දෙන එක හම්බ වෙනකොට සතුටින් නරක දේ හම්බුණා සතුටින්. බඩගින්න හිටියත් සතුටින්. ඇයි? එතකොට අවබෝධ වෙනවනේ දුක. මොන දුකද? බඩගිනි දුක. බඩගින්න කියන්නේ දුක. ආහාර දුන්නේ නැත්නම් දවස් 7කින් මොකද වෙන්නේ? මැරිලා යනවා. එහෙනම් දැන් දුක්ඛය අවබෝධ කරගන්න නම් මොකද කරන්න ඕනේ? ආහාරයක් නොදී ඉන්න අවස්ථාවක් හරි වටිනවා. බඩගින්න ඉන්නකොට. එහෙනම් ආහාර වේලක් අතහැරිය කියනකොට එතන සතුටුද නැද්ද එහෙනම්? එහෙනම් ජීවිතේ හැම මොහොතකම යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුම් විවාතේබි අසම්පකම්පිය. හිත හෙලවෙන්නේ නැහැ. ඒ හිත හෙලෙන්නේ නැත්තේ. ඇයි මේ ඔක්කොම දැන් දරා ගන්නවනේ ඕන දෙයකට මුණ දෙනවනේ. හම්බෙච්ච හම්බෙච්ච එක බාර ගන්නවනේ. ඈ දැන් සමහර ලාට දැන් ලාභ හම්බුණා ඒ ලාභ සත්කාර හම්බුනොත් ප්‍රශ්නයක් නැහැ. දැන් ලාභ සත්කාර ලැබෙන කෙනාට එක විදිහකට තවල කෙනාට අනිත් විදිහකට සලකන්න බෑ. එක හා සමානයි. දැන් බලන්නකෝ අපේ මෛත්‍රිය හැම තියෙන්නේත් ලාභ සත්කාර වැඩි කට්ටියටද අඩු කට්ටියටද? වැඩි කට්ටියටනේ. දැන් අපි ආයතනයේ ඉන්න ප්‍රධානියෙක්. එතකොට ඉන්න පියන් කෙනෙක්. මල ගෙදරක් වෙනවා. ඔය දෙන්නගේ මල ගෙවල් වෙනවා. මොකක් හරි උත්සවයක් තියෙනවා. කාගේ එකටද යන්නේ? ලොක්කගේ එකට යන්නේ. කියන එකට යන්නේ ඇයි ඒ? ලොක්කගෙන් තමයි මට වැඩියෙන් හම්බෙන්නේ. අරයාගෙන් හම්බෙන්නේ නැති නිසා ලොක්කට වැඩියෙන් මෙත්තාවක්. එහෙනම් කුලයක් ඇල්ලුවාද නැන්ද? ඇල්ලුවා. බුදුහාමුදුරු දේශනා කරන්නේ කුලේසු අනනුගෙද්දෝ කුල අල්ලන්න එපා. ඒ කියන්නේ ලොක්කත් ප්‍රධානියක් ಜಾති වෙලා ජරා වෙලා ව්‍යාධි වෙලා මැරෙනවා. පොඩ්ඩක් ಜಾති වෙලා ව්‍යාධි වෙලා ඒ විදිහට මැරිලා යනවා. දෙන්නම එකහා සමානයි. එහෙනම් සියලු සත්ත්වය එක හා සමානයි. අර බල්ලත් එකයි මිනිස්සයත් එකයි. තේරුණාද? දැන් එතකොට අපේ හිත වෙනස් වෙන්නේ නැහැ. දැන් ඒකට බාර ගන්න පුළුවන් නේද ඕනේදියා. දැන් ඔය ඇත්තෝට ලැබෙනවා නම් යම් කිසි හොඳ දේවල් ටිකක්. එහෙනම් මේ ලැබෙන්නේ පින්නතුනේ පෙර කරපු කුසලයක විපාකයක්. හේතුඵලයි. දැන් හොඳ දාන හම්බ වෙනවා නම් හොඳ කන දේවල් හම්බ වෙනවා නම් මේ මොකක්ද ලැබෙන්නේ? පෙර දන් දුන්නා පෙර සංසාරයේ ඒක විපාකයක් වශයෙන් දැන් ලැබුණා. හැබැයි එදා ඒ දන් දුන්නු සිතෙන් ඇති කරගත්තා වූ ඒ හිතත් මොකද වෙන්නේ? නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. එහෙනම් දැන් ලැබෙන ඵලයත් එච්චරයි. මේ ලැබෙන දේ අනිත්‍යයි. ඉතින් ওই ලැබෙන එකට අය ඇලුනොත් මොකද වෙන්නේ? අය ගැටුනොත් තණ්හා බවට පත් වෙනවා. දැන් ලැබෙන දේ තියෙනවානේ ඕනම එකක් අපිට ලැබෙනකොට මේ ලැබෙන්නේ විපාකයක්. පෙර නේද? පෙර කාට හරි අඩත්තේට්ටම් කරලා තියෙනවා නම් Tamanට මේ සැරේ මොකක්ද වෙන්නේ? අඩත්තේට්ටම් ලබන්නේ සිද්ධ වෙනවා. දැන් පින්නපාතේ වඩිනකොට මමත් කවදා හරි දවසක බල්ලෙක් කියලා හපන්න නැති ආමුදුර කෙනෙකුට. දැන් මොකද උනේ? දැන් මම යනකොට අම් බල්ලෙක් කියලා හපන. දැන් බාරගත්තද නැන්ද? තමන්ගේ account එකට දාගත්තා නේද? දැන් හිත හෙල වෙනවද? දැන් කාටවත් බයිනවද? බල්ලට බල්ලට බයින්නේත් නැහැ. බල්ලගේ අයිතිකාරයට බයින්නෙත් නැහැ. බයින්නෙත් නැහැ. හැබැයි මිනිස්සු අපනකොට බයිනා ඇයි අර මිනිස්සයා ඒ බල්ලව බැන්දේ නැත්තේ? ඇයි හාමුදුරන්ට කණ්ඩ දුන්නේ? එහෙනම් ඒක කාගේ විපාකයක්ද? තමන්ගේ. ඔය බුදු පියාණන් වහන්සේ පින්නතුනේ පින්නපාති වඩිනවා. ඒක උපාසිකාව දුවගෙන ඇවිල්ලා පින්නපාති පූජා කරනවා. පූජා කරලා ටිකක් වෙලා යනකොට හැමදාම පූජා කරපු කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට දැන් මේ උපාසකම් හැමදාම පූජා කරේ කාශ්‍යප මහරහතන් වහන්සේට. දැන් අද පැටලුණා. ඇයි? බුදුහාමුදුරේ කාශ්‍යප මහරහතන් වහන්සේ දෙන්න ටික එක වගේ. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලක්ෂණ කීපයක් කාශ්‍යප මහරහතන් වහන්සේටත් තියෙනවා. මොකද කරේ? මේ භික්ෂුන් මේ උපාසිකාව දුවගෙන යනවා. පින්නපාත දැන් ගෙයින් ගෙටනේ වඩින්නේ. ඔන්න එක ගයක් ඊළඟ ගෙට යන්න ඕනේ. ඊළඟ ගෙට වඩින්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ගෙට අය ගියක් අර අර ගෙදරින් තමයි හොඳට හම්බෙන්නේ කියලා එහෙම යන්න බෑ. දැන් වඩිනවාගේ පිළිවිලෙන්. වඩිනකොට ගෙවල් දෙක තුනක් දැන් උන්වහන්සේ වැඩලා අර උපාසිකාව දුවගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ පාත්‍රයට අත දාලා දානේ අහපව් ගන්න බුදු පියාණන්ස අදිෂ්ඨානයක් කරන අය පූජා කරපු දේවල් ටික විතරක් ගන්න ලැබෙන්නේ කියලා. නැත්තම් යාට මහා අකුසලයක්. ලැබිලා උන්වහන්සේ ගිහිල්ලා ඒක අහපව් කාශ්‍යප මගේ පුතාට දෙන්න ඕනේ කියලා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරා. දැන් මේ කතා බහක් ඇති වෙනවා ධර්ම ශාලාව තුළ. අර භික්ෂුන් වහන්සේලායි. භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් සමහර භික්ෂුන් වහන්සේලා කියනවා මේ පුතග්ජන භික්ෂුන් වහන්සේලා කියනවා මේකේ වැරද්ද තියෙන උපාසකම්මගේ. ඇයි මේ බුදුහාමුදුරනේ ලොක්කා. බුදුහාමුදුරනේ ප්‍රධානිය. බුදුහාමුදුරන්ගේ දානේ අර මේ කාශ්‍යප මහරහතන් පූජා කරනවා. ඔන්න කට්ටියක් කාටද බයින්නේ? අර අම්මට බයිනවා උපාසකම්මට. තව කට්ටියක් බයිනවා මොකද බුදුහාමුදුරුවෝ වගේම ඉන්න කාශ්‍යප මහ රහතන් වහන්සේ පාරේ ගියේ. කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබ්බනේ වෙන පාරක වඩින්න. තාං තව කට්ටියක් බයිනවා කාටද? කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඔය වෙලාවේ බුදු පියාණන් වහන්සේ එතෙන්ට වඩින්න. බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මොනවාද කතා කර කර හිටියේ අර වගේ මහන්නේ. කියනවා මේ කතා කර කර හිටියේ මේ වගේ දෙයක්. මේ උපාසකම්ම වැරදිනි භාග්‍යතුන් වහන්සේ. මේ කාශ්‍යප මහරහතන් වහන්සේ වැරදින්නේ මෙහෙමයි අපි කතා කර කර හිටියේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි ඒ උපාසකම්මගේ වැරද්දකුත් නැහැ කියනවා. මහණෙනි උපාසකම්මගේ වැරද්දකුත් නැහැ. මාගේ පුත්‍ර කාශ්‍යපය මහරහතන් වහන්සේගේ වැරද්දකුත් නැහැ. වැරද්ද පින්නතුනේ මගේමයි කියේ. වැරද්ද මගේමයි. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ. භාග්‍යතුන් වහන්සේ කියනවා මම මෙච්චර කල්ප ගාණක් පෙරම් පුරලා දාන පාරමිතාව පෙරුවා. මෙච්චර කාලයකට මට ওই උපාසකම්මට එක බත් හැන්දක් බෙදන්න උනේ නෑ. ඒ හින්දා ඒ අම්මගෙන් මට ගන්න පිනක් නෑ කිව්වා. එහෙනම් කාගේද වැරද්ද? බුදුහාමුදුරන්ගේ. තමන්ගේ වැරද්ද බව දැක්කා. එහෙනම් හේතුඵලද නැද්ද? හේතුඵලයි. හිත හෙලවෙනවද? නෑ. කීර්ති දුන්නා නම් කීර්ති ලැබෙනවා. ප්‍රශංසා දුන්නා නම් ප්‍රශංසා ලැබෙනවා. එහෙනම් ඒ වගේ අපකීර්ති දුන්නා නම් අපකීර්ති ලැබෙනවා. දන් දුන්නා නම් ලැබෙනවා නොදුන්නා නම් ලැබෙන්නේ නේද? ඒ විදිහට නේද යසස සමහර අයට දැන් එන යසස කියලා කියන්නේ මේ පිරිස හම් වෙනවා කියන්නේ. සමහරුන්ට පිරිස ඉන්නවා සමහරුන්ට පිරිස නැහැ. ඔය අටලෝ දහම කියන්නේ ඒවනේ. ලාභෝ අලාභෝ යසෝ අයසෝ නින්දා ප්‍රශංසා දුක එනම් දුක ලැබුණත් එකයි සැප ලැබුණත් ඉතින් මේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගන්න පින්නතු. ඉතින් පින්නපාතේ වැඩලා පින්නපාතේ විතරක් නෙවෙයි අනිත් ඔක්කොටම දානවා. හොඳ දේවල් ලැබුණත් නරක දේවල් ලැබුණා. අර වගේ හේතු ඵල වශයෙන් මේවා බලන්න පුළුවන් කමක් තියෙනවා. අර විදිහට පෙර කරපු කර්ම විපාක වශයෙන්. දැන් තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබිලා තියෙන යම්කිසි දුකක් මොකද්ද හේතුව? පෙර කාට හරි ඒ જાතිය දුකක් දුන්නා. දුන්නා නම් දැන් මොකක්ද තියෙන්නේ? විපාක. දැන් Taman කායෙන් හරි ගුටි කනවනම්. ගුටි කනවා නම් පෙර ගැහුවා. දැන් ඉතින් ගුටි කනවා. එහෙනම් පොල්ලක් කරන් ආයෙ පාරක් ගැහුවොත් මොකක් වෙයි? ආයෙත් ඉතින් ගුටි ගන්න තමයි වෙන්නේ. දැන් මොකද්ද කරන්න හොඳ දේ? පොල්ල අරන් ගහන්න යන්නේ. හේතු ප්‍රත්‍ය දකිනවා. ওই මතක් භක්ත කියලා ජාතකයක් තියෙනවා. එක බමුණෙකුට ඕන එන එළුවෙක් මරලා යාගයක් කරන්න. ඉතින් මේ එළුවා මං කෙටියෙන් කියන්නේ එළුවා ගේනකොට එළුවා hina වෙනවා. ඊට පස්සේ එළුවා අඬනවා. බමුණ අහනවා ඇයි උඹ hina වුනේ කියලා. බමුණ මං ආත්ම 500කට කලින් උඹ වගේ බමුණෙක් කියලා. ඒ ආත්ම 500කට කලින් මේ වගේ බමුණෙක් කියලා ඉපදෙලා මටත් ඕන වුණා මතක භක්ත කියලා යාගයක් කරන්න එළුවෙක් මරලා. මාත් එහෙම කරා. නිරේට ගියා. එළුවෙක් කියලා ඉපදුන ආත්ම භාව 499ක් බෙල්ල කැපිලා මැරිලා දැන් මේ 500 වෙනි ආත්මේ අන්තිම ආත්ම භාවය. මේ සැරේ මගේ අන්තිම සැරේට බෙල්ල කැපෙන අතරමයි කර්මය ඉවරයි සතුටට hina ගියා කියන්නේ. සතුටට. එතන උඹ ඇඬුවේ ආත්ම භාව 499ක් බෙල්ල කැපිලා විඳපු දුක මට දැයුණා. ඒ දුක උඹට විඳින්න වෙන හින්දා මේ දුකට ඇඬුණා කියලා කියනවා. ඒ දුකට ඇඬුණා කියනවා. මේ බමුණා ටිකක් ප්‍රඥාවන්තයි. මම උඹට මැරෙන්න දෙන්නේ නැහැ. මම උඹ කොහොම ආරක්ෂාවල් දාලා ආරක්ෂා කරනවා. ඊට පස්සේ කියනවා බමුණ උඹ මාව කොහොම ආරක්ෂා කරත් මම මේ සැරේ මැරෙන්නෙම බෙල්ල කැපිලා. ඉතින් කොහොම හරි ගෝල බාලය ආරක්ෂා කරගෙන ඉන්නකොට එළුවත් ළඟ තියෙන ගලක් අයින්ද තනකොළ කන්න යනවා. යනකොට අකුණක් ගහලා ඒ ගල් පොත්තෙන් කෑල්ලක් ගලට කකුණක් ගහන්නේ. ගල් පොත්තක් කෑල්ලක් ගැලවිලා බෙල්ලට ඇවිල්ලා බෙල්ල කැපිලා මැරෙන. බෙල්ල කැපිලා මැරෙන. එහෙනම් හේතුඵලද නැන්ද? හේතුඵලයි. මේ හැම හේතුඵලයි. එහෙනම් මේ ඵලය නැවත හේතුවක් බවට පත් කරොත් මොකක් වෙයිද? එහෙනම් මේ ලැබිච්ච ඵලය නැවත හේතුවක් බවට පත් කරොත් අය විපාකයක් ලැබෙනවා. එහෙනම් ඔයාලට ලැබෙන හැම කෙනෙක්ම කවුරු හරි බයිනා නම් නිස්සබ්ද වෙනවා. බැනපු ගමන් මොකද වෙන්නේ? පෙරලා බලපු ගමන් ඒ සම්මුතිය තුල තියෙන්නේ අපිට කියන්නේ සාමාන්‍ය අපේ ජීවිතේ සෙකන්ඩ් වෙන්න එපා කියලානේ කියන්නේ. නිරේට යනනම් සෙකන්ඩ් වෙන එක හොඳයිනේ. ඒ අකුසල කරගන්නේ ඕවගේ විපාක ලැබෙන්නේ කාටද පින්නතුනේ? Tamanටමයි. ඔය කරන දේවල් අකුසල විපාකවලදී Tamanටම. හානි වෙන්නේ Tamanට. අපි කියන්නේ තව කාට හරි මොන හරි කරලා මං වැඩක් දුන්නා කියලා. නමුත් වැඩක් දුන්නා නෙවෙයි Tamanට වැඩක් වෙලයි තියෙන්නේ. ඒක තේරෙන්නේ. ඊර්ෂ්‍යා කරනවා නම්, වෛර කරනවා නම්, ක්‍රෝධ කරනවා නම් නේද? මේ විදිහට මාන්නෙන් ඒ වගේ දේවල් වලින් ඉන්නවා නම් ඒකේ හානිය කාටද තියෙන්නේ? Tamanට. ඔය උපනාහය වගේ බද්ධ වෛරය වගේ දේවල්. ඒවා ඇති කරගත්තාම බලන්න ඔය මුගලන් හාමු මේ මේ දෙව්දත් හාමුදුරුවෝ උපනාහයෙන්ද නිරේට කියන්නේ. මහා උත්මයෙක්නේ. සෝවාන් වෙන්න පිනක් තිබුණා. ඒ වගේම කල්ප අසංකේය දෙකකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අර අනාගතයේදී පසේ බුදු වෙන්න පෙරම් පුරන උත්මේ. මෙරේට යවපනායි බද්ධ වෛරේ. ඒ නිසා මේ අටලෝ දහමට හෙල්ලෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම මුකුත් නෙවෙයි. සරලවම කියනවා නම් ඇහැට රූපයක් එනකොට ওই රූපය එනකොට ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන් පින්න පහත යනකොට නේ ඕන තැනක. හොඳ එකක් වෙන්නත් පුළුවන් නරක එකක් වෙන්නත් පුළුවන්. හොඳ එකක් නම් මොකද්ද? පෙර කරපු කුසලයක විපාකයක්. නරක එකක් නම් අකුසලයක විපාකයක්. එහෙනම් හොඳ එකක් ලැබුණා නරක එකක් ලැබුණත් ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. එච්චරයි. ඒක ආයේ කර්මයන් බවට පත් කරන්න එපා. ඊළඟට ඕන ශබ්ද ඇහෙන්නේ බයිනේව ඇහෙයි හොඳ කියනවා ඇහෙයි ඕන එකක්. ශබ්ද ඕන එකක් කනට ඇහුණත් ඒ ඇහෙන්නේ පෙර කර්මයක විපාකයක්. විපාකයක් වශයෙන් එන එක නැවත කර්මයක් බවට පත් කරන්න එපා. දැන් පොල් ගහක් තියෙනවා. මේ පොල් ගහෙන් නැවත පොල් ගෙඩියක් බිමට දැම්මොත් නේද ආයි පොල් ගහක් හැදෙන්නේ. පොල් ගහ වඳතර ආයි හැදෙන්නේ නැහැ. එහෙනම් මේ වඳපොල් ගහක් වගේ මේ ලැබිච්ච ඵලය මේ ඇස කන දිවනාසය කය මන ලැබුණා නම් මේක තමයි අපි පෙර සසරේ කරපු මේ අකුසලයේ හෝ කුසලයේ ඵලය මේ තියෙන්නේ. හ්ම් එතකොට මේ ලැබුණේ හොඳ හැද්ද නරක හැද්ද ප්‍රශ්නයක් නැහැ. හොඳ කනක්ද නරක කනක්ද ප්‍රශ්නයක් නැහැ. ලැබෙන්නේ හොඳ සද්දද නරක සද්දද කමක් නැහැ. ලැබෙන දේ බාර ගන්න. ඒකට ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. නාසයට හොඳ ඒවා ලැබෙන්න පුළුවන් නරක ඒවා ලැබෙන්නත් පුළුවන්. දිවට හොඳ රස එන්නත් පුළුවන්, නරක දේවල් එන්නත් පුළුවන්. කයටත් එහෙම හොඳ ස්පර්ශයන් එනවා, නරක ඒවා එනවා. එහෙනම් හොඳ ඒවාවත් නරක ඒවාවත් හිත හෙලවන්නේ නැත්තම් අන්න අටවල දහමට කම්පා වෙනවද? කම්පා වෙන්නේ ඉතින් අහා ආහාරයෙන් මොක බලන්න පුළුවන්. තමන්ගේ ආහාරයෙන් එන රස කෑම බලන්නේ මේ රස කෑම කියන එකට ඇලෙන්නේ නැත්තම් බුදු පියාණන් වහන්සේ කන්න කියලා දෙන්නේ කොහොමද දන්නවද? කණ එක ගැන කියනවා උත්තමා සූත්‍රයේ. එක තාත්තෙකු යම්මෙකු පුතෙකු යන කාන්තාරයක් බැඳින් එගොඩ වෙන්නේ. යනකොට ආහාර ඉවරයි. ඊට පස්සේ ඔහම යනකොට පුතා මැරෙනවා. දැන් එගොඩ වෙන නම් කන්න තියෙන්නේ මොකද්ද? කන්න තියෙන්නේ පුතා විතරයි. ඉතින් කරන්න දෙයක් නෑ මේ දෙන්නා කවුද කන්නේ? පුතාව කනවා මස් ටික. ඇයි එගොඩ වෙන්න ඕනේ? එතකොට අහනවා මහණෙනි රස ආහාරයක් කනවා කියලා කනවාද කියලා. මොකක් කියලාද කන්නේ? අනේ මගේ පුතා ආන් ඒ විදිහට ආහාරය ගැන හිතන්න කිව්වා බුදුහාමුදුරුවෝ මේ නිවන් දැකීම සඳහා එහෙම නැත්නම් මේ මේක තරණය කරන්නයි කන්න කියලා කිව්වා අපි අද බලන්න කන්නේ මොනාටද සසර යන්න රසයි රසයි හොඳයි හොඳයි කිය ඊළඟට අඳින්නෙත් නිවන් දකින්නද නෑ සසර යන්න ඒතකොට ගෙවල් දොරවල් හදන්න නිවන් දකින්නද නෑ සසරේ යන්න මෙහෙම හොඳයි අතෙන් ඇටච් බාත්රූම් මෙතෙන් නරක මේක මං කියන්නේ ඒවා එපා නෙවෙයි ඒවත් මේවා කරනකොට තමන්ගේ මේ ඇලීම කියන එක ඇති වෙන හැටි බලන්න. එහෙනම් මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍ය වලට ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් ලැබෙන ප්‍රත්‍ය තමන් බාර ගන්නවා නම් ඒක හොඳයි ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඕන එකක් බාරගත්ත නේද? දැන් පාරේ යනකොට ඔයාලට බස් එක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තිබ්බත් බාර ගන්නවා නැතත් බාර ගන්නවා. යනකොට ඔයාලගේ නේද? ඔයාලගේ තමන්ගේ තියෙන මොනවා හරි මුදල් ටික නැති වෙන්න පුළුවන්. එහෙනම් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඕක ඉතින් නැතුණා කියලා මහ ලොකු ප්‍රශ්නයක් එන්නේ නෑ. ඉතින් ඒ විදිහට මේ කයත් එහෙමයි පේන්නතුනේ. මේ කය පවා නැති වුණත් එහෙමයි. ඔය හිතත් හැම වෙලේම මොකද වෙන්නේ? නැති වෙලා නැතිලා. ඉතින් ඇතිලා නැතිලා යන හිතක ආවිෂේ චිත්තක්ෂණ එකයි නෙති. ඕකට ඉතින් මොනවා වුණත් මොකද එහෙම? නේද? ඔය හින්න පුදුම දුකන්නේ වෙන්නේ මිනිස්සු. ඒ නිසා මේ පින්නතුන් අද කල්පනා කරගන්න එහෙමනම් මේ විදිහට තමන්ට ලැබෙන දේ සතුටින් බාර ගන්න. නේද? ඒක ආයේ කර්මයක් බවට පත් කරගන්න එපා. මෙච්චර කල් කර්ම බවට පත් කරගත්තා නම් ආයේ නැවත ඒවා ලැබෙනකොට ඒවා සතුටින් පිළිගත්තා නම් ඔයාලගේ හිත, තමන්ගේ හිත මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට හෙලවෙන්නේ නැති සිතක්, නොසැලෙන සිතක් බවට පත් ඒ නොසැලෙන සිත ඔයගේ ඔය ඇත්තන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කරනවා පළව පරලෝ ජීවිතය සාර්ථක කරනවා ඒ නිසා මේ විදිහට අටලෝ දහමින් කම්පා නොවි තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගැනීමට මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා දේශනාව නිමාවටපත් කරනවා